ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ රත්නපුර මල්වල ශ්‍රී ඥානෝභාස මහපිරිවෙනේ පරිවේනාධිපති රාජකීය පඬිතු ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද දිව්‍යාගල විජිත සීහ ස්වාමින්දයන් වහන්සේ Thank you. හි කුංකෝති හි අනුත්තරේහි සමන්නාගතෝ හෝති දස්සනානුත්තරේන පටිපදානුත්තරේන විමුක්තානුත්තරේන ඒවං විමුක්තෝ භෝ අංගි විමුක්තන භික්ඛෝ පතාගතඤ්ඤේච සරුකරෝති දරුකරෝති මානේති පූජේති පින්වත්නි මම මේ ධර්ම දේශනාව සඳහා මාතෘකාව හැටියට දැන් මේ ප්‍රකාශ කරන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ සඳහන් වෙන සෝල සච්චක සූත්‍රයෙන් ධර්ම පාඩයක්. කාල වේලාවට අනුව මේ මූල පණ්ණාසකේ මජ්ක්‍ධිම නිකායේ චූල පච්චක සූත්‍රය පිළිබඳව එහි අන්තර්ගත කරුණ පිළිබඳව කෙටි දේශනයක් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ සෑම දිනාම බොහොම ලෝකෝණකමකින් අවධානයකින් මේ ධර්ම කරුණ පිළිබඳව තමන්ගේ කල්පනාව යොදවන්නට ඕනේ. සින්වත්නි අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ස්ථානාවේ වැඩ වාසය කරන කාලෙදී මේ චූල සත්‍යක සූත්‍රය දේශනා කරවදාලේ. සූත්‍රය ආරම්භ කෙරෙන්නේ ඒවං මේසුතං ඒකං සමයං භගවා මේසාලියං විහරති මහාවනේ කූටාගාර ශාලායන් කියලා. විශාලා මහනුවර මහවනෙහි වූ කූටාගාර ශාලාවෙහි බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලෙදී තේලකෝ පන සමයේන සච්චකෝ නිගන්ත පුත්තෝ වේශාලියව පටිවසති. ඒ විශාලා මහනුවර වාසය කළා නිගන්ත පුත්‍ර කියන වචනේ සූත්‍රයේ සඳහන් වන්නේ නිගන්ත නාත පුත්‍රයන් පිළිබඳව විශ්වාස කරන ලද සච්චක කියන අපේ බුදු සමය තුළ විවරණය කෙරෙන මහා වාදී පුජ්‍යලේ මේ සත්‍යක නිගන්ත නාථපුත්‍රයන් තමයි විශ්වාස කළේ. එම සත්‍යක මේ විශාලා මහනුවරම මේ වෙනකොට වාසය කළේ. ඉන්නත් මේ සත්‍යක මොනතරම් වාදශීලී වුණාද ඔහුගේ වචනයේත මොනතරම් පිළිසක් අවලත වුණාද කියන එකත් මේ සූත්‍රයේ දැක්වෙනවා. ඔහු පිළිබඳව බස්සප්ප වාදිකෝ පණ්ඩිත වාදෝ සාදු සම්මතෝ බහුජනස්ස කියලා. මේ සත්‍යක අතාවිහි තාමත්ම දක්ෂේ බස්සප්ප වාදිකෝ. ඒ වගේම පණ්ඩිත වාදෝ සාදු සම්මතෝ බහුජනස්ස. පණ්ඩිත වාදෝ සාදු සම්මතෝ බහුජනස්ස. බොහෝ දෙනා විසින් මේ සත්‍යක උගත් උගත් තැනක් හැටියට සම්මත කරගෙන තිබුණා. සිල්වත් ලෝතර බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර සූතාගාර ශාලාව අභියස වැඩ වාසය කරන අවදීදී උන්වහන්සේගේ ශ්‍රාවකයෙකු අස්සජී තෙරුන් වහන්සේ දිනක් පින්නපාත වදිනවා දැක්කා මේ සත්‍යක දැකලා අසුගේ තරුණ වහන්සේ සමීපයට පැමිණිලා උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් ලැබුවා කතං කනබෝ අසුගේ සමනෝ ගෝතමෝ සාවකේ විනේති ලෝතර බුදුරජාණන් වහන්සේ බවත් ගෞතමයන්න් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා හික්මවන්නේ මොන වගේ අනුශාසනාවක් කරමින්ද මහත් ගෞතමයන් වහන්සේ වැඩියෙන්ම අනුශාසනා කරන්නේ කුමන කාරණයක් පිළිබඳවද කියලා සත්‍යක ප්‍රශ්න කළා අස්සජී කියන තෙරුන් වහන්සේගෙන්. මේ අවස්ථාවේදී අස්සජී තෙරුන් වහන්සේ ඉදිරිපත් කරනවා අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවන්නේ මෙන්න මේ ආකාරයේදී කියන රූපං වික්ඛවේ අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්චා රූපං වික්ඛවේ අනත්තා වේදනා අනත්තා සංඥා අනත්තා සංඛාරා අනත්තා විඥානං අනත්තා සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ ධම්මා අනාත්තාති මේ ප්‍රකාශනයේ පච්චකට කරුණු පැහැදිලි කළා අසජේ තෙරුන් වහන්සේ සෝත්‍රා බුදුරජාණන් වහන්සේ විසින් උන්වහන්සේගේ ශ්‍රාවකීන් වහන්සේලා හික්මවන්නේ මෙන්න මේ ආකාරයටයි කියලා. කොහොමද? රූපං වික්ඛවේ අනිච්ඡං මහණෙනි රූපය අපට ඇසට දකින්නට ලැබෙන රූප අනිත්‍යයි. වේදනා අනිත්‍ය. අපි විඳ ගන්නා වූ ස්වභාවයන් වේදනාවන් අනිත්‍යයි. සංඥා අනිත්‍ය. අපි සංඥානනය කරගන්න දේවල් හඳුනා ගන්න දේවල් අනිත්‍යයි. සංඛාරා අනිත්‍යයි. ඒ වගේම කුසල කුසල කර්ම රැස් කිරීමෙන් අතගස්සාව යමක් තියෙනවා නම් ඒ සියල්ලම අනිත්‍යයි. විඥානං අනිච්චං විඥානය විශේෂ දැනුම් සම්භාරය අනිත්‍යයි. ඉන්නත් මේ පැහැදිලි කරන්නට යෙදුනේ ඡන්ද පහ පිළිබඳව. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පහ. මේ ස්කන්ධ පංචකය අනිත්‍ය ලක්ෂණයේ යුක්තයි. නිට්ටය නැහැ. හැමදාම එක වගේම පවතින්නේ නැහැ. අතගත් අවස්ථාවේ ඉඳලා ක්ෂණයක් ක්ෂණයක් පාසාම පරිවර්තනයන් වලට වෙනස් වීම වලට විපරිණාම ධර්මයන්ට පත් වෙනවා මේ ස්කන්ධ පංචකය. ඊළඟට රූපං වික්කවේ අනත්තා මහණෙනි රූපය ආත්මයක් හැටියට සදාකාලිකයි කියලා ගන්නට පුළුවන් කමක් නැහැ. වේදනා අනත්තා වේදනාව අනාත්මතා ලක්ෂණයෙන් යුක්තයි. මම මේ මගේ කියලා ගන්නට පුළුවන් කමක් නැහැ. සංඥා අනත්තා. සංඥාවන් අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි. සංඛාරා අනත්තා, විඥානං අනත්තා. මේ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන නිස්කන්ධ පංචකය මමේ මගේ කියලා ග්‍රහණය කරගන්නට උපාදාන කරගන්නට පුළුවන් කමක් නැහැ. සබ්බේ සංඛාරා අනිච්චා සියලුම සංස්කාර ධර්මයන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හට අරගෙන තියෙන සෑම දෙයක්ම අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි. සබ්බේ ධම්මා අනාත්තාති. ඒ වගේම සබ්බේ ධම්මා සියලුම ධර්ම අනාත්මතා ලක්ෂණයෙන් යුක්තයි. ඉන්වත්නි මෙතන තාමත් වැදගත් දේශනයක් තියෙනවා. සබ්බේ ධම්මා අනාත්තාති. සියලුම ධර්මය අනාත්මයි කියලා. මේ ධම්ම කියන වචනයේත නිර්වාණය අන්තර්ගත වෙනවා. ධම්ම කියන වචනය. මේ අනුව නිර්වාණයවත් ආත්මීය වශයෙන් නොමැසෙන සුළු දෙයක් කියලා ගන්නට පුළුවන් කමක් නැහැ. එයයි සබ්බේ ධම්මා අනාත්තාති කියලා කිව්වේ. ඉතින් එදා අස්සජී තෙරුන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුණා අපගේ ලෝතර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා හික්මවන්නේ මෙන්න මේ කියන ස්කන්ධ පංචකය පිළිබඳව අනිත්‍ය ලක්ෂණයත් අනාත්ම ලක්ෂණයත් ඉදිරිපත් කරමින් කියලා එදා පච්චකට පැහැදිලි කළා. මේ වෙලාවේදී පච්චක මේ කතාවට දේශනෙට අහුම්කම් දීලා සතුටටපත් වෙලා ඒ බවත් ගෞතම ආනන් වහන්සේ සමග අම වාද කරනවා කියන කල්පනාව ඇති කරගෙන සංඛාගාර ශාලාවේ රැස්වීම ශාලාවේ එකට එකතු වෙලා හිටපු 500ක් පමණ ලිච්ඡවි රජදරුවන්ට මේ කාරණේ ගිහිල්ලා පැහැදිලි කළා. මවත් ගෞතමයන් වහන්සේගේ දේශනේ මේකයි. මේ විදිහේ දේශනයක් කරනවා නම් ඒ මවත් ගෞතමයන් සමග මට වාදාරෝපණය කරන්න පුළුවන්. ඒ උන්වහන්සේගේ දේශනාවන් නිස්පද කරන්නට මට හැකියාව තියෙනවා කියලා පච්චක 500ක් පමණ විච්ඡවි පුත්‍රයින් දෙනා ඉදිරිපත් කළා. එපමණක් නෙමෙයි කිව්වත් මේ පච්චක මොනතරම් දැඩිව මේ පිළිබඳව කරුණු ප්‍රකාශ කළාද කියනවා නම් මම මේ බවත් ගෞතමයන් වහන්සේ සමග වාද කරමින් උන්වහන්සේ පරාදයට පත් කරන්නේ කොහොමද? සේයකාති නාම බලවා පුරිසෝ දීග ලෝමිකං ඒලකං ලෝමේසු ගහිත්වා ආකද්ධීය පරිකද්ධීය සම්පරිකද්ධීය ඒව මේවාහං සමනං ගෝතමං වාදේන වාදං ආකද්ධිස්සාමි පරිකද්ධිස්සාමි සම්පරිකද්ධිස්සාමි හරියට බලවත් පුරුෂේ දිග ලොම් සහිත එළුවෙක් ඒ නම් වලින් අල්ලාගෙන ආකද්ධේය පරිකද්ධේය සම්පරිකද්ධේය එහාට අදිනවා මෙහාට අදිනවා එහාට මෙහාට අදිනින් ඒ දුක් නම් සහිත එළුවා විහෙසකටපත් කරන්නේ මොන ආකාරයකටද මමත් ගෞතමයන් සමග මම වාද කරන්නේ එහෙමයි කියලා මේ උපමා කීපයක්ම මේ සූත්‍රයේ දක්වනවා ඒ එදා ඒ කච්චකගේ වහසුබස් කියලා අපි ඒවට කියන්නේ. ආත්ම වර්ණනාවක් එහෙම කළා. එහෙම කරලා මේ සත්‍යක විච්ඡවේ පුත්‍රයන් පිරිවරාගෙන ලෝතර බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය ස්ථානයට පැමිණියා. පැමිණිලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කර හිටියා. මහත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ තමන් වහන්සේගේ ගෝලීන් ශිෂ්‍යයන් වික්ෂුන් වහන්සේලා හික්මවනකොට මොන වගේ දේශනයක්ද කරන්නේ? ඔබ වහන්සේ වැඩිපුරම දේශනා කරන්නේ මොන වගේ කරුණද? කියලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කළා. ඒ අවස්ථාවේදී අපි අර කලින් අස්සජේ තෙරුන් වහන්සේ ඉදිරිපත් කරපු ප්‍රකාශනයේදී වගේම ලෝතර බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශිෂ්‍යය හික්මවන්නා වූ ක්‍රමය එදා සත්‍යකට පැහැදිලි කළා. listening to the Internet Service Radio. Sabana, Susilachet. මිහිඳු හිමියන් රැකිනා අපි මේ බුදුදහම සමහා දෙවියන් You are listening to the Internet's Buddhist Radio. Sam Anna, Cecilia Zah. මම නිගන්ත පුත්‍ර සත්‍යකය මගේ ශිෂ්‍යයන් හික්මවන්නේ ඒ අයට මම අනුශාසනා කරන්න මෙහෙමයි කියලා ඉදිරිපත් කොට වදාළා. රූපං දුක්ඛේ අනිච්චං, වේදනා දුක්ඛේ අනිච්චං, විඥානං දුක්ඛේ අනිච්චං, රූපං දුක්ඛේ අනත්තං ඒ ආකාරයට අසජී තෙරුන් වහන්සේ ඉදිරිපත් කළ ආකාරයටම ලෝතරා බුදුරජාණන් වහන්සේ මේ කරුණ පැහැදිලි කරන්න පිළිදුනා. එන්නත් මේ මෙතන ඉදිරිපත් කරන කාරණා දෙකක් තියෙනවා එකක් තමයි ත්‍රිලක්ෂණයෙන් අනිත්‍ය ලක්ෂණයත් ඒ වගේම අනාත්ම කියන ලක්ෂණයත් යන කාරණා දෙක පමණයි මේ සූත්‍රයේදී ප්‍රධාන වශයෙන් දැක්වෙන්නේ රූපං වික්ඛවේ අනිච්ඡං වේදනා අනිච්ඡා සංඥා අනිච්ඡා සංඛාරා අනිච්ඡා විඥානං අනිච්ඡා ඊළඟට රූපං වික්ඛවේ අනාත්තා වේදනා අනත්තා, සංඥා අනත්තා. ඒ විදිහට. අනිත්‍ය ලක්ෂණයක් අනාත්ම ලක්ෂණයක් තියෙන. මේ කාරණා දෙක තමයි මේ සූත්‍රයේදී ප්‍රධාන වශයෙන් අවධාරණය කොට වදාළේ. ඒ දුක්ඛ කියන ලක්ෂණය අනිවාර්යෙන් දැනෙනවා. මේ අවස්ථාවේදී පච්චක බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළා උපමා මං භෝ ගෞතම ප්‍රතිභාතීති මොහොත් ගෞතමයන් වහන්සේ නුඹ වහන්සේගේ දේශනාව මෙහෙමනම් මට මෙන්න මේ වගේ උපමාවක් ඉදිරිපත් කරන්නට අදහස් වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ඉදිරිපත් කරන්නට කියලා. සත්‍යක ඒ වෙලාවේ ඉදිරිපත් කරනවා මමත් ගෞතමයන් වහන්සේ ධාන්‍ය වර්ග ගස්වැල් ආදිය පළවෙනි පොළොව උපකාරී කරගෙන පතේ විස්සාය පතරියන් පතිච්ඡාය කවුරුත් දන්නවා ධාන්‍ය වර්ග ගස්වැල් මේ සෑම දෙයක්ම පළවෙනි ඒ වර්ධනය වෙන්නේ ඒවා පවතින්නේ පොළවේ. ඒ වගේම කිසියම් පුද්ගලයේ ශරීර ශක්තියෙන් කල යුතු කර්මාන්ත කියනවා නම් දේවල් දොරවල් හැදීම ආදී කාර්යයන් හැම දෙයක්ම කරන්න පතවෙන් නිස්සාය පතවියන් පටිච්චාය පොළව පිහිට කරගෙන පොළවේ සිතන් තමයි මේ සෑම කාර්යයක්ම කරන්නේ. ඒ මේව බෝ ගෝතම රූපත්‍රායං කුලිස පුද්ගලෝ රූපේ පතිත්ථාය පුඤ්ඤං වා අපුඤ්ඤං වා පසවති මහත් ගෞතමයන් වහන්සේ අන්න ඒ විදිහට රස්කොලන් පැලවෙන්නේ ඒ වර්ධනය වන්නේ පොළොවපයෝගී කරගෙන පුද්ගලයන් සෑම කාර්යයක්ම කරන්නේ පොළොව පිහිට කරගෙන පොළොව මත ඉඳගෙන ඒ වගේ රූපේ පතිත්ථාය පුඤ්ඤං වා අපුඤ්ඤං වා පසවති. උජ්ජලයන් පුඤ්ඤං වා අපුඤ්ඤං වා සිලක්කෝ පවක්කෝ කරනවා නම් ඒ පින්කව කරන්නේ බවත් ගෞතමයන් වහන්සේ රූපේ මත ඉඳගෙනයි රූපේ මත එහෙතලයි සෑම කෙනෙක්ම සිංහෝපව් කරන්නේ ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය මත පිහිටන ඒවා මමේ මගේ කියලා අරගෙන තමයි ඉන් හෝ පව් රැස් කරන්න කියලා මේ සත්‍ය ඉදිරිපත් කළා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කළා ඒ වෙලාවේදී නලකෝන් අධ්‍යයසන ඒවන් යදෝසි රූපන්නේ අත්තා වේදනාන්නේ අත්තා සංඥාමේ අත්තා සංඛාරාමේ අත්තා විඥානංමේ අත්තාති එහෙමනම් අධිවේශණය මෙ ඉදිරිපත් කරන්නේ රූපන්නේ අත්ත රූපය ආත්මයක් හැටියටද මමේ මගේ කියලා ඉදිරිපත් කරනවද වේදනාව මම මගේ කියලා ඉදිරිපත් කරනවද සංඥාව හඳුනා ගැනීම මම මගේ කර ඉදිරිපත් කරනවද? කුසල අකුසල කර්ම ඒක රාශී කිරීම මම මගේ කියලා ග්‍රහණය කරගන්නවද? විඥාණය විශේෂ දැනීම මම මගේ කියලා ප්‍රකාශ කරනවද කියලා බුදුරජාණන් වහන්සේ නැවත ප්‍රශ්නයක් නැතිව සත්‍ය විදිහට කරනවා අහං විභෝගෝතමේ වංගදාන එසේ ඔබවත් ගෞතමී මහසම මම එහෙම තමයි කියන්නේ කියලා. සින්වත් දැන් අපි තේරුම් ගන්න තෝරන සත්‍ය ඉදිරිපත් කරන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය මම මගේ කියලා ග්‍රහණය කරගන්නට උපාදාන කරගන්නට හැකියාව කියනවා කියන එකයි සත්‍යක ඉදිරිපත් කරන්නේ. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ රූපං විච්ඡේ අනත්තා. මහණේ රූපය අනාත්මතා ලක්ෂණයෙන් යුක්තයි. රූපේ මම මගේ කියලා ගන්නට බෑ. නමුත් සත්‍යක ඉදිරිපත් කරන රූපන්නේ අත්තා. රූපය මම මගේ කියලා ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දීපත් කරන්නේ වේදනා අනත්ත. මහණෙනි වේදනාව. වේදනා කියලා කියන්නේ වින්දනක් ක්ෂේත්‍රයේ විඳ ගැනීම. සුඛ වේදනාවක් වෙන්නට පුළුවන්. දුක් වේදනාවක් වෙන්නට පුළුවන්. සුඛ දුක්ඛ දෙකටම නැදි ඒකා වේදනාවක් වෙන්නට පුළුවන්. මේ කිසිම වේදනාවක් මම මගේ කියලා ගන්නද පුළුවන් කමක් නැහැ. ඒවා නොනැතන සුළුයි කියලා එහෙම ගන්නට පුළුවන් කමක් නැහැ. දිගින් දිගටම සසර මේ වේදනා ස්කන්ධය පවතිනවායි කියලා ග්‍රහණය කරගන්නට බෑ. මේ බුදුරජාණන් වහන්සේ වදාारण ක්‍රම. සත්‍යක ඉදිරිපත් කරන්නේ වේදනාවේ අත්තා බවත් ගෞතමයන් වහන්සේ වේදනාව මම මගේ කියලා ගන්නට පුළුවන්කම තියෙනවා. එහෙම අරගෙන තමයි පුජ්‍යලයන් මේ ලෝකේ කටයුතු කරන්නේ. හරියට ධාන්‍ය වර්ග ගස්යන් මහා කෘතිය ආධාර කරගෙන පවතින යම් ආකාරයකටද ඒ විදිහට පුජ්‍යලයන් වේදනාව විඳ ගැනීම මම මගේ කියලා අරගෙන කටයුතු කරනවා කියන එක තමයි සත්‍ය දෙවිදපත් කලේ. සංඥාමේ අත්ත සංඥාව හඳුනා ගැනීම සංඥා කියන්නේ හඳුනා ගැනීම අපි සමාජයේ ජීවත් වෙනකොට යම් යම් පුද්ගලයන් අපි හඳුනා ගන්නවා යම් යම් ද්‍රව්‍ය වස්තුන් අපි හඳුනා ගන්නවා ඒ හඳුනා ගැනීම වලට ඒ සංඥා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සංඥා අනත්තා මේ සංඥාවන් අනාත්මතා ලක්ෂණය යුක්තයි. මමයේ මගේ කියලා දැඩිව ග්‍රහණය කරගන්නට, උපාදාන කරගන්නට පුජ්‍යලයන්ට හැකියාවක් නැහැ. සින්වත් නමුත් සත්‍ය ඉදිරිපත් කරන්නේ සංඥාමේ අත්ත මේ හඳුනා ගැනීම මම වගේ කියලා ගන්නට පුළුවන්කම තියෙනවා කියන්නේ. අපි කොයි කාටත් වැටහෙනවා අපේ මේ සංඥාවන් ආත්මීය වශයෙන් නොලැසලසුනේ කියලා ගන්නට බැරිද කියනවාද? එන්නත් අපි අද හොඳයි කියලා තීරණය කරන දේවල් අද යහපත් කියලා අපි තීරණය කරන්නා වූ පුද්ගලයන් ඒක අයහපත් වෙන්නද පුළුවන්. සම්පූර්ණයෙන්ම මේ පුද්ගලයන් මේ දේවල් අපි ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. එහෙමනම් අපිට පැහැදිලි මේ සංඥා ස්කන්ධය නොනැසෙන සුළුයි. ස්ථිරයි. මේ ආත්මයේ පමණක් නෙමේ සසරක් දිගින් දිගට පවතිනවාය නොනැසෙන සුළුයි කියලා. අපි තීරණය කරනවා නම් නිගමනය කරනවා නම් ඒ නිගමනයේ තුල මොනතරම් වැරද්දක් තියෙනවද කියන එක අපට සාමාන්‍ය ජීවිතේ දුණක් පැහැදිලි වෙනවා. බුදුරජාණන් වහන්සේ එය දාර්ශනික අර්ථයකින් විවහාර සමාජයේ ඉඳලා උන්වහන්සේ පැහැදිලි කොට වදාළා. සංඥා අනත්ත. කිසිම සංඥාවක් කිසිම හඳුනා ගැනීමක් හොඳ නරක වෙන්න පුළුවන්. සුභ අසුභ වෙන්නත් පුළුවන්. ඒ කිසිදු හඳුනා ගැනීමක් ආත්මීය වශයෙන් මමේ මගේ කියලා ග්‍රහණය කරගන්නට උපාදාන කරගන්නට ඒවා නොලැසෙන සුළුයි ස්ථිරයි සදාකාලිකයි කියන උපාදාන කරගන්නට හැකියාවක් නැහැ. ඒ මේ පච්ච ගැණිය ඉදිරිපත් කළේ සංඥාමේ අත්ත සංඥාවන් ආත්මය වශයෙන් ගන්නට පුළුවන්කම තියෙනවා කියලා. ලෝතර බුදුරජාණන් වහන්සේ සත්‍යකගේ මෙම ආත්මවාදී සංකල්පන ඉදිරිපත් කළාට පස්සේ උන්වහන්සේ සරල ප්‍රශ්නයක් මේ සත්‍යකට ඉදිරිපත් කරනවා. සත්‍යක පසේනදී පොසෝ රජතුමාට මගධාධිපති අජාසත් රජතුමාට පුළුවන්කම තියනවද එතුමන්ලාගේ රටවල් වල වරදක් කළ කෙනෙක් ඝාතනය කරන්නට වරදක් කර කෙනෙක්ගේ ධනය අගේ සතු කරගන්නට වරදක් කළ කෙනෙක් සසෝරන්තුමාට පුළුවන්කම තියනවාද එහෙම නැත්නම් අජාසත් රජුරවන්ට පුළුවන්කම තියනවාද රටේ වෙරපන්නට කියන ප්‍රශ්නයක් ලැබුණා කිසියම් කෙනෙක් වරදක් කළාම කොසල් රජුරවන්ට පුළුවන් ද ඔහු රටින් පිටුහල් කරන්නට. එහෙම නැත්නම් ඝාතනය කරන්නට. ඔහුගේ ධනෙ රජේ සතු කරගන්නට. හැකියාව තියෙනවා. තාට පැහැදිලි දෙන්නට පුළුවන් ප්‍රශ්නේ සත්‍ය ඉදිරිපත් කරන බවත් ගෞතම වහන්සේ ඔය විශේෂ හැකියාව තියෙනවා. මොකද පසේ නදි කොසල් රජතුමා ප්‍රබල රජ කෙනෙක්. ඒ රාජාඥාවට අනුව වරදක් කළ කෙනෙක් ඝාතනය කරන්නට හරි ඔහුගේ ධනය පදේ සතු කරගන්නට හරි වරදේ ස්වභාවයට අනුව ඔහු රටෙන් වෙරපන්නට හරි රජුගන්ට හැකියාව තියෙනවා. ඒ වගේම මගධාධිපති අජාසත් රජුරවන්ටත් ඒ හැකියාව තියෙනවා. මේ විදිහට උත්තර දුන්නට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා එහෙමනම් සත්‍යකය අපට හැකියාව තියනවාද අපේ වශයෙන් ගන්නට රූපේ පිළිබඳව වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය Tamanට අවශ්‍ය කරන හැටියට පාලනය කරගන්නට හැකියාව Tamanට තියෙනවද කියලා ප්‍රතිප්‍රශ්නයක් නැතිව. අර රජවරුන්ට හැකියාව තියෙන්නේ Taman එම රටවල අධිපතිත්වය නායකත්වයේ දරන නිසායි. පුජ්‍යලයන් තමන්ගේ ශරීරයට මේ ස්කන්ධ පංචකයට නායකත්වයක් දරනවා නම් මේ නායකත්වයේ ධර්ම කෙනාට හැකියාව තියෙන්න ඕනේ. ශක්තිය තියෙන්න ඕනේ. අර රජවරුන්ට තමන්ගේ රටේ පුද්ගලයන් පිළිබඳව තීරණ ගැනීමට ඇති හැකියාව වගේ තමන්ගේ ශරීරය පිළිබඳව තීරණ ගන්නට. එහෙම හැකියාව තියනවාද කියලා සත්‍යකලින් ලෝතර බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් ලැබුවා. This talk was recorded for broadcasting on Savannah Susilisa Internet Dama Radio, and reproduction for commercial purposes is strictly prohibited. සංකීර්ණ මඤ්ඤසි අභ්‍යේශන යන්තං ඒවං වදේසි රූපම් මේ අත්තාති වත්තති තේ තස්මින් රූපේ වසෝ ඒවං මේ රූපං හෝතු ඒවං මේ රූපං මා හෝසීති භූතයේ පිළිබඳව නුඹට කිසියම් බලයක් ශක්තියක් පතුරවන්න පුළුවන්කම තියෙනවා. වත්තදිතේ තස්මින් රූපේ වසෝ. මෙන්න මේ ආකාරයට මේ රූපස්කන්ධය වේදනා සංඥා සංකාර විඥාන හැසිරෙන්න තෝරේ. එහෙම පුළුවන් ද Tamanta ආත්මීය කාරණය නියගෙන කරන්න. මේ ප්‍රශ්න කළාම ඉන්නත් නේදා ඒ වාසි බස් දිරිපත් කරපු සත්‍යක නිහඬ වුණා. ඒ වංගුත්තේ සත්‍යකෝ නිගන්ත පුත්‍රෝ තුම්මේ අහෝසි. සුසබ්ද වුණා. තුන්වෙනි වතාවේදී බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කළාම සත්‍යක දිරිපත් කළා. ඉන්නෝහි දං හේ ගෝතම කියලා. ගෞතම යනන් වහන්සේ ඇත්ත තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ පිළිබඳව අපිට තීරණයක් ගන්නට නිගමන දෙන්නට ඒවා පාලනය කරන්නට හැකියාවක් නැහැ කියලා සත්‍ය පිළිගත් කරනවා. ඉතාමත් වැදගත් කාරණයක් මේ. බුදුරජාණන් වහන්සේ සරලව සත්‍යකගේ භෞතිකවාදී ආකල්පය ඒ වගේම ඔහුගේ විඥානවාදී ආකල්පය ඛණ්ඩණය කළ අයුරුයි. තමන්ගේ වසඟයට තමන්ගේ පාලනයට ඡන්ද පංචකය ගන්නට පුළුවන් කමක් නැහැ. එහෙමනම් ඒවා මමයි මගේ කියලා ග්‍රහණය කරගන්නට හැකියාවක් ශක්තියක් නැති බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළා. පින්වත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ වදාරන මේ කාරණේදී මානසික කරෝහි අධිවේශන මානසිකරිත්ව අධිවේශන ව්‍යාකරෝහි ලකෝතේ සම්දීයති පුරිමේනවා පස්චිමං පස්චිමෝවා පුරිමං අධිවේශනය බොහොම කල්පනා කරලා පිළිතුරු දෙන්න ලකෝතේ සම්දීයති පුරිමේනවා පස්චිමං පස්චිමේනවා පුරිමං ඔබ ඉස්සෙල් ඉදිරිපත් කරපු රූපම්මේ අත්තා වේදනාමේ අත්තා කියන ප්‍රකාශනයට තමන්ගේ වශයෙන් රූපය පවත්වා ගන්නට බෑ කියන මේ ප්‍රකාශනය ජනපෙන්නේ නකෝතේ සංදීයට පුරිමේනවා පච්චිනම් පෙර කාරණයක් එක්ක පසුව කියපු කාරණේ ජනපෙන්නේ නෑ දැන් මේ පසුව කියන නොයි ඩම්බෝ ගෝතම කියන පිළිතුරත් එක්ක මුල් කාරණා ගැලපෙන්නේ නැහැ. ඒ නිසා කල්පනා කරලා පිළිතුරු දෙන්නට කියලා බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් කළා. ඇයි මේ ගැලපෙන්නේ නැහැ කියලා ඉදිරිපත් කොට වදානේ? සත්‍යක මුලින් ඉදිරිපත් කළේ රූපන්නේ අත්තා කියලා. රූපය මමේ මගේ කියලා ගන්න පුළුවන් කියලා. දෙවනුව බුදුරජාණන් වහන්සේ අර ඔසෝ රජතුමාගේ අජාසත් රජතුමාගේ බලය පිළිබඳ ඉදිරිපත් කරලා තමන්ගේ වශයෙන් මේ රූපේ ගන්න පුළුවන්කම තියනවාද කියලා ප්‍රශ්න ලැබුවාම තුන්වෙනි සැරේ දුන්න උත්තරය නොයිදම්බෝ ගෞතම ගෞතම යනන් වහන්සේ විසින් රූපය තමන්ට අවශ්‍ය පරිදි හසුරුවා ගන්නද බැහැ කියන මේ උත්තරයත් එක්ක පළවෙනි ප්‍රකාශන දැනෙන්නේ නැහැ. එහෙමනම් අපිට පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය පිළිබඳව ඉදිරිපත් කොට වදාළ අනිත්‍ය ලක්ෂණයක් අනාත්මතා ලක්ෂණයක් මේ සූත්‍රයේදී ක්‍රමයෙන් පැහැදිලි කරන ආකාරය ඊළඟට මේ සූත්‍රයේ දෙවැනි කොටසෙන් ඉදිරිපත් කෙරෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය ප්‍රශ්නෝත්තර ක්‍රමයේදී බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් ප්‍රශ්නයක් ලැබෙනවා සංකේම මඤ්ඤසේ අධිවේශන රූපං නිච්ඡං වා නිච්ඡං වාති අධිවේශනය මොකද මේ කාරණය ගැන මොකක්ද හිතෙන්නේ අපට හැට තේන්න තියෙනවා රූප සජීවී හෝ වේවා අජීවී හෝ වේවා එම රූපයන් නිත්‍යද අනිත්‍යද ප්‍රශ්න දෙකයි තියෙන නිත්‍යද නිස්සංවා අනිත්‍යං වාති අපර දකින්න ලැබෙන අජීවී රූප ඒ වගේම සජීවී රූපයන් නිත්‍යද අනිත්‍යද සත්‍යක පිළිතුර දෙනවා අනිච්ඡං භෝ ගෞතම ගෞතම ආනන් වහන්සේ අපට ඇසට පෙනෙන්නට තියෙන රූප අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නකම නැවත යං පන අනිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති. සත්‍යකේ යමක් අනිත්‍ය නම් හැමදාම එක වගේම පවතින්නේ නැත්නම් වෙනස් වෙන සුළු නම් ඒ දුක්ක්ද සැපක්ද දුක්ඛං වාතං සුඛං වාති යමක් වෙනස් වෙනවා නම් ඒ දුක්ක්ද සැපක්ද උත්තරේ දෙනවද සංබන්තේ ස්වාමීනි දුකකි බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා යම්පලානිච්ඡන් දුක්ඛං පරිණාම ධම්මං අල්ලාන්නතං සමුනුපස්සතෝ ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන සුළු නම් එය මමේ මගේ කියලා ග්‍රහණය කරගන්නට හැකියාවක් තියනවාද වෙන ප්‍රශ්නයක්. පස්සේ ඉදිරිපත් කරනවා නොහිදං හෝ ගෝතම. එහෙම ගන්නට පුළුවන් කමක් නැහැ. ඒකන් මම ඒසෝ හමතු ඒසෝ මේ අත්තාති. මම වෙනි මේ මගේ ආත්මයයි කියලා ගන්නට බෑ කියලා ඉදිරිපත් කළා. දැන් සත්‍යක සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට ආරෝපණය කළ ඉදිරිපත් කළ කරුණු වලට පිටස් කරලයි මේ උත්තර දුන්නේ. සත්‍යක පිළිගත්තා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයම දැන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියන මේ ත්‍රිලක්ෂණය ඉතා පැහැදිලිව බුදුරජාණන් වහන්සේ හැමෝදී පිළිගත් මේ පිළිගැනීම බුදුරජාණන් වහන්සේ උපමාවකින් වඩා දැක්ුවා. මේ තිලක්ෂණයට විරුද්ධව එහෙම නැත්නම් ඒ ප්‍රතික්ෂේප කරමින් ආත්මීය සංකල්පයක් ඇති කර ගැනීම මමේ මගේ කියලා ග්‍රහණය කර ගැනීම හරියට කෙසෙල් ගහක අරටුව ගැනීමට ගන්න උත්සාහයක් වගේ කියලා. තේයථාපි අග්ගවේශන පරිසෝ සාරත්තිකෝ සාර ගවේති සාර පරිේශනං කරමානෝ සිකිනං කුටාරින් ආදාය වනම් පයිසේය සෝතත්ත පස්සේය මහන්තං කදලේ කන්දං විශාල කිසල් ගසක් දැකලා ඍජු අඬ සහිත ඒ පුද්ගලයා එහි අරතුව බලාපොරොත්තු අතුරෙන් පතර පතරෙන් පතර ගලවගෙන යනවා කිසිදු අරතුරක් හොයලා දකින්න පුළුවන් කමක් නැහැ. අරතුරක් නෙමෙයි එක්ගොන් තිනාදි ගච්ඡේය කුතෝ සාරං. ඔහුට එහි එලයක්වත් දකින්න පුළුවන් කමක් නැහැ. ඉතින් මොන හරයක්ද? අන්න ඒ විදිහට අපේ ජීවිතයේ පිළිබඳව යථාර්ථයක් බලාපොරොත්තු වෙන කාර්යයක් බලාපොරොත්තු වෙන නිවැරදි ආબોධයක් අපි බලාපොරොත්තු වෙන්නේ රූපේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව අපි ආත්මීය වශයෙන් කල්පනා කරනවා නම් ඒවා නොලැසෙන සුළුයි කියලා කල්පනා කරනවා නම් ඒවා සැපක් කියලා කල්පනා කරනවා නම් ඔහු යථාර්ථයේ ග්‍රහණය කරගන්න පුද්ගලයෙක් නෙමෙයි කියන එකයි මෙතනින් දේශනා කොට වදාළේ. පුද්ගලයේ යථාර්ථවාදී වන්නට නම් මේ ත්‍රිලක්ෂණය පිළිබඳව අවධානය තියෙන්නට ඕනේ. හටගත්තා වූ සෑම දෙයකම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණේ ගැබ්දලා තියෙනවාය අන්තර්ගත වෙලා තියෙනවාය කියලා කල්පනා කරන්නට ඕනේ. එහෙම කල්පනා කිරීමෙන් තමයි ඒ අයට යථාර්ථය ඇති කරගන්නට හැකියාව ලැබෙන්නේ. තමන්ගේ ආකල්ප ඊ타මත්ම සාර්ථකව තමන්ගේ අන්යන්ගේ යහපතට යොදවන්නට හැකියාව තියෙන්නේ මේ ස්කන්ධ පංචකය ග්‍රහණය කරගන්නා වූ ක්‍රමය අනුව. ඒ නිසා අපි ස්කන්ධ පංචකය පිළිබඳව හොඳ ආකල්පයක් ඇති කරගන්නට නම් අනිත්‍ය දුක් අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. මේ විදිහට යථාර්ථවාදීව ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්නවා නම් ඒ අවබෝධ කරගන්න පුද්ගලයන් තුළ උසස් ශ්‍රද්ධාවක් ජනිත වන බව මම මාතෘකා කරව පාටින් ඉදිරිපත් කරනවා මේ විදිහට ත්‍රිලක්ෂණය පිළිබඳව අවබෝධයක් ඇති කරගත්තට පස්සේ ඒ ශ්‍රාවකයන් වහන්සේලා යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සති මනාව නුවණකින් ලෝකේ දකිනවා ඒ ලෝකේ දැකීමේ ප්‍රතිඵලයක් ඇටියට පරිච්ඡේනා භව සංයෝජන සම්මදඤ්ඤා විමුක්තෝ භව සංයෝජන ධර්මයන් හේ කරලා විමුක්තිය සාක්ෂාත් කරගන්නවා විමුක්තිය සාක්ෂාත් කරගත්තට පස්සේ මේ මාර්ය ශ්‍රාවකයන් වහන්සේ ඒවං විමුක්තෝකෝ අධ්‍යේශන වික්ඛු තේහි අනුත්තරියේ සමන්නාගතෝ හෝති ඒ ආර්යයන් වහන්සේ තේහි අනුත්තරියේ සමන්නාගතෝ හෝති සෝයදෑරුන් අනුත්තරීය ධර්මයන් වලට පත් වෙනවා දක්ෂනානුත්තරිය, පටිපදානුත්තරිය, විමුක්තානුත්තරිය කියන ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව ලෞකික ලෝකෝත්තර වශයෙන් ඇති ප්‍රතිපදාව ලෞකික ලෝකෝත්තර වශයෙන් විවරණය කරන්න පුළුවන් දේවදාරු විමුක්ති සාක්ෂාත් කරගන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා පරිචීනා භව සංයෝජන භව සංයෝජනයන් නැති කරලා දබපු ආර්යයන් වහන්සේලා එතකොට මේ ස්කන්ධ පංචකයේ පිළිබඳව කිසියම් පුද්ගලයෙක් තුළ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඉලක්කණයට අනුව හිතන්නට අතීත කරන්නට හැකියාවක් ඇති කර ගැනීමම නිවැරදි අවබෝධයේ බලයි මේ සූත්‍රයේ දැක්වෙන්නේ. අපි සෑම කෙනෙක්ම සෝල සත්‍යක සූත්‍රයෙන් ගන්නට පුළුවන් හරේ හැටියට කල්පනා කරන්නට ඕන. මේකන් මම මේසෝ හමස්සු න මේසෝ අත්තාති. මේකන් මම මම නොවේමි මේ මාගේ දේවා නෙවෙයි. මේ මගේ ආත්මය නෙමෙයි කියන කල්පනාවයි ඇති කරගන්නට ඕනේ. එන්වත් පුජ්‍යලයන් මම මගේ කියන මේ වචන දෙක ග්‍රහණය කර ගැනීමේ බරපතල සම අනුව විවිධාකාර අකුසල ධර්මයන්ට පෙළඹෙන බව කොයි කාටත් පැහැදිලියි. අපෙන් අයින් කරන්නට බැරි පුද්ගලයා කෙරෙන් මුදවන්නට බැරි වචනයක් තමයි මම මගේ කියන මේ වචනයන් දෙක. එම වචනයන් දෙක එසේ ප්‍රකාශ කිරීම මොනතරම් අර්ථ ශූන්‍යද කියන එකයි ලෝතර බුදුරජාණන් වහන්සේ සූල සත්‍යක සූත්‍රයෙන් ඉදිරිපත් කොට වදාළේ. සත්‍යක ඉදිරිපත් කළා එදා බුදුරජාණන් වහන්සේ වදාළ සම්පූර්ණයේ මෙහි විරුද්ධ පැත්ත. එහෙම මම මගේ කියලා ස්කන්ධ පංචකය ග්‍රහණය කරගන්න පුළුවන් කමක් නැහැ කියලා. අපි මේ කාරණය අපේ ශක්ති ප්‍රමාණය වටහාගෙන තේරුම් අරගෙන ක්‍රියා කරනවා නම් ඒක ඉතාමත් වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ ඉදාග්ගේසන මම ශාවකෝ යංකින් චරෝපං අතීතානාගත පච්චුප්පන්නානං අජ්ජත්තං වා බහිද්ධං වා ඕලාරිකං වා සුකුමං වා යම් දුරේ වා සම්පිතේවා මගේ මේ ශ්‍රාවකීන් වහන්සේලා යංකින් චරෝපං කිසියම් රූපයක් පිළිබඳව ඒ අතීතේ වෙන්න පුළුවන් අතීතාත්ම අනාගතේ වෙන්න පුළුවන් අනාගතාත්ම වර්තමානයේ වෙන්නට පුළුවන් ඒ වගේම අජ්ජත්තං වා බහිද්ධං වා සමාජයේ හෝ අන්‍ය අනුගේ හෝ වෙන්නට පුළුවන්. ඒ වගේම ඕලාරිකං වා සුකුමං වා ඕලාරික ඇසට පෙනෙන ග්‍රහණය කරගත හැකි සුකු සුකුමං වා එහෙම නැත්නම් සියුම් හෝ වෙන්න පුළුවන්. ඒ සෑම රූපයක් පිළිබඳවම මම මගේ කියන සංකල්ප වලින් ඈත් වෙන්න ඕනේ. වේදනාවලුත් එහෙමයි. සංඥා සංකාර විඥාන කියන ඒවාත් එහෙමයි. එහෙම උනොතින් ඒවනේතං යථා භූතං. මේ මොනෝතින් තමයි අපි එය සම්‍යක් ප්‍රඥාවක් ඇතිවෙත ඉදිරිපත් කරන්නේ. මේ අනුව එම සම්‍යක් ප්‍රඥාවට පත් වුණාට පස්සේ ත්‍රිවිධ අනුත්තරියකින් මේ නික්ලේශයන් වහන්සේ කටයුතු කරනවා. ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් කුසස් වූ ප්‍රඥාවක් උන්වහන්සේලා ඇති වෙනවා. ඒ වගේම හොඳ ප්‍රතිපදාවක්. නිර්වාණගාමී ප්‍රතිපදාවක්. මේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා විවර කරගන්නවා. ඒ වගේම ඒ නිදීමක් ඇති කරගන්නවා. එසේ නිදුනට පස්සේ බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. ලෝතර බුදුරජාණන් වහන්සේ සම්්‍යක් සම්බෝධියට පත් වෙලා අනිත්‍යයේ අවබෝධයේ පිණිස ධර්ම දේශනා කරනවා කියලා උන්වහන්සේලා අවබෝධ කරගන්නවා. දන්තෝසෝ භගවා ධමතායි ධම්මං දේශේති. දාන්තං ඉන්ද්‍රයන් দমনය කරගත් ලෝතර බුදුරජාණන් වහන්සේ අනිත් අයගේ ඉන්ද්‍රිය দমনයේ පිණිස ධර්ම දේශනා කරනවා කියලා අවබෝධ කරගන්නවා. සන්තෝෂෝ භගවා සමතායි ධම්මං දේශේති. සාන්තෝ බුදුරජාණන් වහන්සේ අනිත් අයගේ කෙලෙසුන් සංසිඳීම පිණිස ධර්ම දේශනා කරනවා කියලා අවබෝධ කරගන්නවා. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති. ලෝතර බුදුරජාණන් වහන්සේලා සසරින් ඈතර වෙලා අනිත්‍යයෙන් ඈතර වීම පිණිස ධර්ම දේශනා කරනවා කියලා මේ විමුක්තිගාමී නික්ලේශීන් වහන්සේ අවබෝධ කරගන්නවා. පරිනිබ්බතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. පරිනිර්වාණයටපත් වුණු භාග්‍යවතුන් වහන්සේ අනිත්‍යයේ පරිනිර්වාණය පිණිස සසර විමුක්තිය පිණිස ධර්ම දේශනා කරනවා කියලා අවබෝධ කරගෙන ඒ බුදුරජාණන් වහන්සේට සක්කරෝති ගරු කරෝති මානෝති පූජේති පලකනවා ගරු කරනවා ඒ වගේ වැඩම් සිදු කරනවා එහෙමනම් මේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ආબોධ කර ගැනීමෙන් විමුක්තිය සාක්ෂාත් කරගෙන උසස් වූ ශ්‍රද්ධාවක් ඇති කරගන්නේ කෙසේද යන්න මේ චූල සත්‍යක සූත්‍රයෙන් ඉදිරිපත් කරනවා. කාලේලාවට අනුව පැහැදිලි කර ගත යුතු කරුණු ගොඩක් තිබුණත් ඉදිරිපත් කළ ඉතාමත්ම සුළු ප්‍රමාණයක් පුළුවන් තරම් දුරට මේ සූත්‍රයෙන් ඉදිරිපත් කරන ත්‍රිලක්ෂණය පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නට සෑම කෙනෙක්ම අර්පණා කරගන්නට ඕනේ. ත්‍රිලක්ෂණය පිළිබඳව ආબોධ කර ගැනීමෙන් ධර්මාබෝධයෙන් සෑම දිනාටම උතුම් වූ නිර්වාණාබෝධයෙන් ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. ආකාශත්ථාත බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරෝ රක්ඛන්තු සාසනං ආකාශත්ථාච භුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්ථාච භුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණේ තීනෝ සෑම දිනාතම දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක සම්පත් කෙලවර උතුම් වූ අමා මහ නිවන් සම්පත් කීමන දේවායි සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදරයෙන් සිං අනුමෝදං යේසු අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ රත්නපුර මල්වල ශ්‍රී ඥානෝභාස මහපිරිවෙනේ පරිවේනාධිපති රාජකීය පඬිතු ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද දිව්‍යාගල විජිත සීහ ස්වාමින්දයන් වහන්සේ Thank you.